මහා සකුළුදායේ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලු අනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිම්බාජකා මෝර නිවාපේ පරිම්බාජකාරාමේ පටිවසන්ති සේයති ධම්ම අන්නහාරෝ වරදරෝ සකුළුදායේච පරිම්බාජකෝ අඤ්ඤේච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිම්බාජකා අතකෝ භගවා පුම්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවරං ආදාය රාජගහං පිණ්ඩාය පාවිසේ අතකෝ භගවතෝ ඒතද හෝසී අතිප්පගෝ කෝතාව රාජගහේ පිණ්ඩාය චරිතුම් යන්නෝනාහං යේන මෝරනිවාපෝ පරිම්බාජකාරාමෝ යේන සකුළුදායේ පරිම්බාජකෝ තේනුපසංඛමෙයන්ති අතකෝ භගවා යේන මෝරනිවාපෝ පරිම්බාජකාරාමෝ තේනුපසංඛමේ තේනකෝපන සමයේන සකුළුදායේ පරිම්බාජකෝ මහතියා පරිම්බාජක පරිසාය සද්ධින් නිසින්නෝ හෝති උන්නාදිනියා උච්චා සද්ද මහා සද්දාය අනේක විහෙතං තිරච්ඡාන කතං කතෙන් තියා සේයතේදම් රාජකතං චෝරකතං මහාමත්ත කතං සේනාතං භයකතං යුද්ධකතං අන්න කතං පාන කතං වත්ත කතං යාන කතං ශයන කතං මාලා කතං ගන්ධ කතං ඥාති කතං ගාම කතං නිගම කතං නගර කතං ජනපද කතං ඉත්තේ කතං පුරිස කතං ශෝර කතං විසිකා කතං කුම්බට්ඨාන කතං පුබ්බපේත කතං නානත්ථ කතං ලෝකක්ඛායකං සමුද්දක්ඛායකං ඉතේ භවා භව කතං ඉතිවා අද්දසාකෝ සකුලුදායේ පරිම්බාජකෝ භගවන්තං දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන සකං පරිසං සණ්ඨපේසී අප්පසද්දා බොන්තෝ හොන්තෝ මා බොන්තෝ සද්ද මකත්තහ අයං සමනෝ ගෝතමෝ ආගච්ඡති අප්පසද්ද කාමෝ කොහපනසෝ ආයස්මා අප්පසද්දස්ස වන්නවාදී අප්පේව නාම අප්පසද්දම් පරිසං විදිත්වා උපසංකමිතබ්බම් මඤ්ඤයාති අතකෝතේ පරිම්බාජකා තුන්නී අහේසුම් අත කෝ භගවායේන සකලුදායේ පරිම්බාජකෝ තේනුප සංකමේ අත කෝ සකලුදායේ පරිම්බාජකෝ භගවන්තං ඒ තදවෝච ඒතුකෝ භන්තේ භගවා ස්වාගතං භන්තේ භගවතෝ තිරස්සංකෝ බන්තේ භගවා ඉමං පරියාය මකාසී යදිදං ඉදාගමනාය නිසේදතු බන්තේ භගවා ඉදමාසනම් පඤ්ඤස්සන්තේ නිසේදි භගවා පඤ්ඤස්සේ ආසනේ සකුරුදායේකෝ පරිම්බාජකෝ අඤ්‍යතරං නිච්ඡං ආසනං ගහෙත්වා ඒකස්මින් නිසේදී ඒකමන්තං නිසෙන්නං කෝ සකුරුදායෙන් පරිම්බාජකම් භගවා ඒතද වෝචේ කායනොත්ත උදායේ ඒතරහි කතාය සම්නිසෙන්නා කාචපනබෝ අන්තරා කතා විප්ප කතාති තිත්තේසාබන්තේ කතා යාය මයං ඒතරහි කතාය සම්නිසෙන්නා නේසාබන්තේ කතා භගවතෝ දුල්ලභා භවිෂති පච්ඡාපේ සවනාය පුරිමානි බන්තේ දිවසානේ පුරිමතරානේ නානාචිත්තියානං සමනද්‍රාක්මනානං කුතුහලශාලායන් සම්නිසින්නානං සම්නිපතිතානම් අයමන්තර කතා උදපාදී ලාභවත බොහෝ අංග මගදානං සුලද්ධං වත බොහෝ අංග මගදානම් යති මේ සමන බ්‍රාහ්මනා සංඝිනෝ ගනිනෝ ගණාචරියා ඥාතා යසස්සිනෝ තිත්ථ කරා සාධෝ සම්මතා බහුජනස්ස රාජගහං වස්සා වාසං ඕසඨා අයම්ති කෝ පූර්ණෝ කස්සපෝ සංඝේ චේව ධනේච ගණාචරියෝච ඥාතෝ යසස්සේ තිත්ථ කරෝ සාධෝ සම්මතෝ බහුජනස්ස සෝපේ රාජගහං වස්සා වාසං ඕසටෝ අයන්ති මක්කලේ ගෝසාලෝ පේයාලම් අජිතෝ කේශකම්බලේ පේයාලම් පකුදෝ කච්ඡායනෝ පේයාලම් සංජයෝ බෙල්ලට්ඨේ පුත්තෝ පේයාලම් නිගණ්ඨෝ නාථ පුත්තෝ සංඝේචේව ගණේච ගණාචරියෝච ඥාතෝ යසස්සේ තෙත්තහ කරෝ සාදු සම්මතෝ බහුජනස්ස සෝපේ රාජගහං වස්සාවා සංඝෝසටෝ අයන්තිකෝ සමනෝ ගෝතමෝ සංඝේ චේව ගණේච ගණාචරියෝච ඥාතෝ යසස්සේ තෙත්තහ කරෝ සාදු සම්මතෝ බහුජනස්ස සෝපේ රාජගහං වස්සාවා සංඝෝසටෝ කෝනකෝ ඉමේ සංභවතං සමන බ්‍රාහ්මනානං සංඝේනං ගණේනං ගණාචර්යානං ඥාතානං යසස්සේනං තෙත්ත කරානං සාධෝ සම්මතානං බහුජනස්ස ශාවකානං සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ කතංච පන ශාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තේ තේ తత్రే కచ్చే ఏవమాహంసో అయం కో పూరణో కశ్యపో సంఘే చేవ గణే చ గణాచార్యో చ జ్ఞాతో యశస్సే తిత్త కరో సాధు సమ్మతో బహుజనస్ සෝජකෝ ශාවකානං න සක්කතෝ න ගරුකතෝ න මානිතෝ න පූජිතෝ නචපන පූර්ණං කස්සපං ශාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරන්තේ බොහෝත පුම්බං පූර්ණෝ කස්සපෝ අනේක සතානං පරියාය ධම්මං දේසේති චත්‍රඤ්ඤ තරෝ පූර්ණස්ස කස්සපස්ස ශාවකෝ සද්ද මකාසේ මා බොන්තෝ පෝරණං කස්සපං ඒතමත්තං පුච්චේත නේසෝ ඒතං ඥානාති මය මේ සංජානාම අම්මේ ඒතමත්තං පුච්චත මය මේ තං භවන්තානම් ව්‍යාකරිස්සාමාති බොහෝත පොම්බම් පෝරණෝ කස්සපෝ බාහා පග්ගයිහ කන්දන්තෝ නලබතේ අප්පසද්දා භොන්තෝ හොන්තෝ මා භොන්තෝ සද්ද මකත්ත නේසේ භවන්තේ පුච්ඡන්ති අම්හේ ඒසේ පුච්ඡන්ති මයමේතේ සංභ්‍යාකරිස්සාමාති බහෝ කෝපන පූරණස්ස කස්සපස්ස ශාවකා වාදම් නාරෝපෙත්වා අපක්ඛන්තා නත්වං ඉමන් ධම්ම විනයං අජානාසේ අහං ඉමං ධම්ම විනයං අජානාමි කින්ත්වං ඉමං ධම්ම විනයං අජානිස්සසේ මිච්ඡා පටිපන්නෝ ත්වමසේ අහමස්මේ සම්මා පටිපන්නෝ සහිතම් මේ අසහිතං තේ පුරේ වචනීයං පච්ඡා අවච පච්ඡා වචනීයං පුරේ අවච ආචෙන්නන්තේ විපරාවත්තං ආරෝපිතෝ තේවාදෝ නිග්ගහේතෝසේ චර වාදප්පමොක්ඛාය නිබ්බේතේ හිවා සචේ පහෝසීති ඉති පූරණෝ කස්සපෝ ශාවකානං න සක්ඛතෝ න ගරුකතෝ න මානිතෝ න පූජිතෝ නච පන පූරණං කස්සපං ශාවකා සක්ඛත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති අක්කුට්ටෝච පන පූරණෝ කස්සපෝ ධම්මක්ඛෝසේනාති ඒකච්චේ ඒවමහංසෝ අයම්පි කෝ මක්ඛලේ ගෝසාලෝප්පේයාලම් අජිතෝ කේස කම්බලේ පේයාලම් පකුදෝ කච්ඡායනෝ පේයාලම් සංජයෝ බෙල්ලට්ඨේ පුත්තෝ පේයාලම් නිගණ්ඨෝ නාථපුත්තෝ සංඝේ චේවගණේ ච ගණාචරියෝ ච ඥාතෝ යසස්සේ තිත්ථ කරෝ සාධෝ සම්මතෝ බහුජනස්ස සෝපේ ශාවකානං සක්කතෝ නගරුකතෝ නමානිතෝ නපෝජිතෝ නචපන නිගණ්ඨං නාථපුත්තං ශාවකා සක්කत्वा ගරුකत्वा උපනිස්සාය විහරන්තේ භූතකුම්බන් නිගණ්ඨෝ නාත පුත්තෝ අනේක සතාය පරිසාය ධම්මං දේසේති තත්‍රඤ්‍යතරෝ නිගණ්ඨස්ස නාත පුත්තස්ස ශාවකෝ සද්ද මකාශේ මා බන්තෝ නිගණ්ඨං නාත පුත්තං ඒතමත්තං කුච්චිත්ථ නේසෝ ඒතං ජානාති මයමේ සංජානාම අම්හේ ඒ සමත්තං පුච්ඡත මයමෙතං භවන්තානම් ව්‍යාකරිස්සාමාති භූතපුම්බන් නිගණ්ඨෝ නාස කුත්තෝ බාහා පග්ගයිහ කන්දන්තෝ නලබති අප්පසද්දා බන්තෝ හන්තෝ මා බන්තෝ සද්ද මකත්හ නේතේ භවන්තේ පුච්ඡන්තේ අම්හේ ඒතේ පුච්ඡන්තේ මයමේ සම්භ්‍යා කරිස්සාමාති බහෝ කෝපන නිගණ්ඨස්ස නාත පුත්තස්ස ශාවකාවාදං ආරෝපෙත්වා අපක්ඛන්තා නත්වං ඉමන් ධම්ම විනයං ආජානාසේ අහං ඉමන් ධම්ම විනයං ආජානාමි කින්ත්වං ඉමන් ධම්ම විනයං ආජානිස්සසේ මිච්ඡා පටිපන්නෝ සමසේ අහමස්මි සම්මා පටිපන්නෝ සහිතං මේ අසහිතං තේ පුරේ වචනීයම් පච්චා අවච පච්චා වචනීයම් පුරේ අවච ආචින්නන්තේ විපරාවත්තං ආරෝපිතෝ තේ වාදෝ නිග්‍රහිතෝසී චර වාදප්පමොක්ඛාය නිබ්බේතේහි වා සචේ පහෝසීති ඉතින් ගණ්ඨෝ නාථපුත්තෝ ශාවකානං න සක්කතෝ න ගරුකතෝ න මානිතෝ න පූජිතෝ නච පන නිගණ්ඨං නාථපුත්තං ශාවකා සක්පත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරಂತಿ අක්කුට්ඨෝ ච පන නිගණ්ඨෝ නාථපුත්තෝ ධම්මක්ඛෝ සේනාසී ඒකච්චේ ඒවමාහංසෝ අයං කෝ සමනෝ ගෝතමෝ සංඝේ චේව ගණේච ගණාචරියෝච ඥාතෝ යසස්සේ තෙත්ත කරෝ සාධෝ සම්මතෝ බහුජනස්ස සෝචකෝ ශාවකානං සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ සමනංච පන ගෝතමං ශාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරಂತಿ භූතපුම්බං සමනෝ ගෝතමෝ අනේක සතාය පරිසාය ධම්මං දේසේති තත්‍රඤ්‍යතරෝ සමනස්ස ගෝතමස්ස ශාවකෝ උක්ඛාසේ තමේනඤ්‍යතරෝ සම්රක්මචාරේ ජන්නුකේ ගට්ඨේසේ අප්පසද්දෝ ආයස්මා හෝතුම් මායස්මා සද්දමකාශේ සත්තානෝ භගවා ධම්මං දේශේති තේ යස්මින් සමයේ සමනෝ ගෝතමෝ අනේක සතාය පරිසාය ධම්මං දේශේති නේව තස්මින් සමයේ සමනස්ස ගෝතමස්ස ශාවකානං කිපිත සද්දෝ වා හෝති උක්කාපිත සද්දෝ වා තමේනම් ජනකායෝ පච්ඡා සින්සමාන රූපෝ පච්චුපට්ඨිතෝ හෝති යං නෝ භගවා ධම්මං භාසෙස්සසෙත් තං නෝ සොස්සාමාති සේයතා විනාම පුරිසෝ චාතුම් මහා පතේ කොන්දං මදුං අනේලකම් පපේලෙය තමේනම් මහා ජනකායෝ පච්ඡා සින්සමාන රූපෝ පච්චෝ පට්ඨිතෝ අස්ස ඒවමේවං යස්මින් සමයේ සමනෝ ගෝතමෝ අනේක සතාය පරිසාය ධම්මං දේසේති නේව තස්මින් සමයේ සමනස්ස ගෝතමස්ස ශාවකානං කිපිත සද්දෝ වා හෝති උක්ඛාසිත සද්දෝ වා සමේනම් මහජනකායෝ පච්චාසින් සමාන රූපෝ පච්චෝ පට්ඨිතෝ හෝති යං නෝ භගවා ධම්මං වාසිස්සති තං නෝ සොසමාති යේපේ සමනස්ස ගෝතමස්ස ශාවකා සම්බ්‍රක්මචාරේහි සම්පයෝජෙත්වා සික්ඛං පච්චක්ඛාය හේනායාවත්තන්ති තේපේ සත්තු වන්නවාදිනෝ හොන්තේ ධම්මස්ස වන්නවාදිනෝ හොಂತಿ සංඝස්ස වන්නවාදිනෝ හොಂತಿ අත්ථගරහිනෝ යේව හොಂತಿ අනඤ්‍යගරහිනෝ මයමේ වෙත්ත අලක්ඛිකා මයං අප්ප පුඤ්ඤා ඒ මයං ඒවං ස්වාඛාතේ ධම්ම විනේ පබ්බජිත්වා නාසක්ඛිම්හ යාව ජීවං පරිපොන්නං පරිසොද්ධං බ්‍රහ්මචරියං චරිතොන්ති තේ ආරාමික භෝතාවා උපාසක භෝතාවා පංචසෝ සික්ඛාපදේසෝ සමාදාය වත්තන්ති ඉමේ සමනෝ ගෝතමෝ ශාවකානං සක්කතෝ ගරුකතෝ මානිසෝ පූජිතෝ සමනංචපන ගෝතමං ශාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තේ තේ කතේ පනත්වං උදායේ ධම්මේ සමනෝපස්සසේ යේහි මම ශාවකා සක්කරොන්තේ ගරුකරොන්තේ මානෙන්තේ පූජෙන්තේ සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තේ තේ පංචකෝ අහං බන්තේ භගවතේ ධම්මේ සමනුපස්සාමේ යේහි භගවන් සංස්ථාවකා සක්කරොන්තේ ගරුකරොන්තේ මානෙන්තේ පෝජෙන්තේ සක්ඛත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තේ කතමේ පංච භගවාහි බන්තේ අප්පාහාරෝ අප්පාහාරතායච වන්නවාදී යම්ති බන්තේ භගවා අප්පාහාරෝ අප්පාහාරතායච වන්නවාදී ඉමං කෝ අහං බන්තේ භගවතේ පඨමන් ධම්මං සමනුපස්සාමි යේන භගවන්තං ශාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති චක්ඛත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තේ කුණච පරම්භන්තේ භගවා සන්තුට්ඨෝ ඊතරේතරේන චීවරේන ඊතරේතර චීවර සන්තුට්ඨයාච වන්නවාදී යම්ති භන්තේ භගවා සන්තුට්ඨෝ ඊතරේතරේන චීවරේන ඊතරේතර චීවර සන්තුට්ඨයාච වන්නවාදී ඉමං කෝ අහං බන්තේ භගවතේ ဒ ුතියං ධම්මං සමනුපස්සාමි යේන භගවන්තං ශාවකා සක්කරන්ති ගරුකරන්ති මානෙන්ති පූජෙන්ති සක්කत्वा ගරුකत्वा උපනිස්සාය විහරන්ති පුනච පරම්බන්තේ භගවා සන්තොට්ඨෝ ඊතරේතරේන පිණ්ඩපාතේන ඊතරේතර පිණ්ඩපාත සන්තොට්ඨයාච වන්නවාදේ යම්පේ බන්තේ භගවා සන්තොට්ඨෝ ඊතරේතරේන පිණ්ඩපාතේන ඊතරේතර පිණ්ඩපාත සන්තොට්ඨයාච වන්නවාදී ඉමං කෝ අහං බන්තේ භගවතේ තතියම් ධම්මං සමනුපස්සාමි යේන භගවන් සංසාවකා සක්කරොන්තේ ගරුකරොන්තේ මානෙන්තේ පූජෙන්තේ සක්ඛත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තේ පුනච පරං බන්තේ භගවා සන්තුට්ඨෝ ඊතරේතරේන සේනාසනේන ඊතරේතර සේනාසන සන්තුට්ඨයාච වන්නවාදී යම්තේ බන්සේ භගවා සන්තුට්ඨෝ iterතරේන සේනාසනේන iterතර සේනාසන සන්තුට්ඨියාච වන්නවාදී ඉමං කෝ අහං බන්සේ භගවති චතුත්ථං ධම්මං සමනුපස්සාමි යේන භගවන් සංසාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තේ පුනච පරම්බන්තේ භගවා පවිවිස්සෝ පවිවේකස්සච වන්නවාදී යම් පිබන්තේ භගවා පවිවිස්සෝ පවිවේකස්සච වන්නවාදී ඉමං කෝ අහං බන්සේ භගවති පංචමන් ධම්මං සමනුපස්සාමි යේන භගවන්තං ශාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති සක්ඛත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති ඉමේ කෝ අහං බන්තේ භගවතේ පංච ධම්මේ සමනුපස්සාමි යේහි භගවන්තං ශාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති සක්ඛත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තේ තේ අප්පාහාරෝ සමනෝ ගෝතමෝ අප්පාහාරසායච වන්නවාදේති ඉතිචේ මං උදායේ ශාවකා සක්කරේයොං ගරුකරේයොං මානෙයොං පෝජේයොං සක්ඛත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරේයොං සන්තිකෝපනමේ උදායේ ශ්‍රාවකා කෝසකාහාරාපේ අඩ කෝසකාහාරාපේ බේලුවාහාරාපේ අඩ බේලුවාහාරාපේ අහංකෝ පනුදායේ අප්පේකදා ඉමිනා පත්තේන සමතිත්ති කම්පේ බුඤ්ජාමි දියෝපේ බුඤ්ජාමි අප්පාහාරෝ සමනෝ ගෝතමෝ අප්පාහාරසායච වන්නවාදීති ඉති චේමං උදායේ ශාවකා සක්කරෙය්‍යොං ගරුකරෙය්‍යොං මානෙය්‍යොං පෝජෙය්‍යොං සක්ඛත්වා ගරුඛත්වා උපනිස්සාය විහෙරෙය්‍යොං යේසේ උදායේ මම ශාවකා කෝසකාහාරාපේ අඩ කෝසකාහාරාපේ බේලුවාහාරාති අඩ බේලුවාහාරාති නමන්තේ ඉමිනා ධම්මේන සක්කරේයොං ගරුකරේයොං මානෙයොං පූජේයොං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරේයොං සන්තොට්ඨෝ සමනෝ ගෝතමෝ ඊතරේතරේන චීවරේන ඊතරේතර චීවර සන්තොට්ඨියාච වන්නවාදේති ඉති චේමං උදායේ ශාවකා සක්කරේයොං ගරුකරේයොං මානේයොං පූජේයොං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරේයොං සන්තේකෝ පනමේ උදායේ ශාවකා පංසුකෝලිකා ලෝක චේවර දරාත්තේ සුසානාවා සංඛාර කෝටාවා පාපනිකාවා නන්ත කානේ උච්චේනෙත්වා සංඝාටින් කරෙත්වා ධාරෙන්ති අහං කෝ පනුදායේ අප්පේ කදා ගහපති චේවරානේ ධාරේමි දල්හානේ යත්ත ලෝකානේ අලාකුලෝම ශානේ සන්තුට්ඨෝ සමනෝ ගෝතමෝ ඉතරීතරේන චීවරේන ඉතරීතර චීවර සන්තුට්ඨියාච වන්නවාදීති ඉතිකේමං උදායේ ශාවකා සක්කරේ යොං ගරු කරේ යොං මානේ යොං පූජේ යොං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරෙය්‍යොම් යේතේ උදායේ මම ශාවකා පංසකෝලිකා ලෝකචේවර දරාතේ සුසානාවා සංඛාර කෝටාවා පපනිකාවා නන්තකානේ උච්චේ නිත්වා සංඝාටෙන් කරෙත්වා ධාරෙන්තේ නමන්තේ ඉමිනා ධම්මේන සක්කරෙය්‍යොං ගරුකරෙය්‍යොං මානෙය්‍යොං පූජෙය්‍යොං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරෙය්‍යොම් සන්තුට්ඨෝ සමනෝ ගෝතමෝ ඊතරීතරේන පිණ්ඩපාතේන ඉතරේතර පිණ්ඩපාත සන්තුට්ඨියාච වන්නවාදේති ඉති චේමං උදායේ ශාවකා සක්කරෙය්‍යොම් ගරුකරෙය්‍යොම් මානෙය්‍යොම් පූජෙය්‍යොම් සක්ඛත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරෙය්‍යොම් සම්තිකෝපනමේ උදායේ ශාවකා පිණ්ඩපාතිකා සපදානචාරිනෝ උච්චේපකේ වතේ රතාන් තේ අන්තරගරං පරිච්ඡා සමානා ආසනේනපි නිමන්තියමානා නසාදියන්ති අහං කෝපනුදායේ අප්පේ කදා නිමන්තනේපි භුඤ්ජාමේ ශාලීනං ඕදනං විචිත කාලකං අනේක සෝපං අනේක ව්‍යංජනං සන්තුට්ඨෝ සමනෝ ගෝතමෝ iterේතරේන පිණ්ඩපාතේන iterේතර පිණ්ඩපාත සන්තුට්ඨියාච වන්නවාදේති ඉති චේමං උදායේ ශාවකා සක්කරේයොං ගරුකරේයොං මානේයොං පූජේයොං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරේයොං යේතේ උදාහි මම ශාවකා පිණ්ඩපාතිකා සපදානචාරිනෝ උච්චේපකේ වතේ රසං අන්තරගරම් පවිත්තා සමානා ආසේනේනපි නිමන්තිය මානා නසාදියන්ති නමන්තේ ඉමිනා ධම්මේන සක්කරේයොං ගරුකරේයොං මානේයොං පූජේයොං සක්කत्वा ගරුකत्वा උපනිස්සාය විහෙරේයොං සන්තුට්ඨෝ සමනෝ ගෝතමෝ ඊතරීතරේන සේනාසනේන ඊතරීතර සේනාසන සන්තුට්ඨ්‍යාච වන්නවාදේති ඉති චේමං උදායේ ශාවකා සක්කරෙය්‍යොං ගරුකරෙය්‍යොං මානෙය්‍යොං පූජෙය්‍යොං සක්ඛත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරෙය්‍යොං සන්තිකෝපනමේ උදායේ ශාවකාරුක්ඛ මූලිකා අබ්බෝකාසිකා තේ අට්ඨ මාසේ ඡන්නං න උපෙන්ති අහංකෝපනුදායේ අප්පේ කදා කෝටාගාරේ සුපි විහරාමි උල්ලිත්තා වලිත්තේසෝ නිවාතේසෝ පුස්සේ තග්ගලේසෝ පිහිතවාත පානේසෝ සන්තුට්ඨෝ සමනෝ ගෝතමෝ ඊතරේතරේන සේනාසනේන ඊතරීතර සේනාසන සන්තුට්ඨියාච වන්නවාදීති ඉතිචේමං උදායේ ශාවකා සක්කරේයොම් ගරුකරේයොම් මානේයොම් පූජේයොම් සක්කස්වා ගරුකත්වා උපනිස්සාය විහෙරේයොම් යේසේ උදාහි මම ශාවකා රුක්ක මූලිකා අභෝකාශිකාත්තේ අට්ඨමාසේ ඡන්නං න උපෙන්ති නමන්තේ ඉමිනා ධම්මේන සක්කරේයොං ගරුකරේයොං මානේයොං පූජේයොං සක්ඛත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරේයොං පරිවිත්තෝ සමනෝ ගෝතමෝ පරිවේකස්සච වන්නවාදීති ඉති චේමං උදායේ ශාවකා සක්කරේ යොං ගරු කරේ යොං මානේ යොං පූජේ යොං සක්කत्वा ගරුකत्वा උපනිස්සාය විහෙරේ යොං සම්තිකෝපනමේ උදායේ ශාවකා ආරඤ්‍යකා පන්තසේනාසනා අරඤ්ඤේ වනපත්තානේ පන්තානි සේනාසනානේ අජ්ජෝගහෙත්වා විහරන්තේ තේ අන්වද්දමා සංඝ මැජේ ඕසරන්තේ පාතිමොක්ඛුද්දේශාය අහං කෝ පනුදායේ අප්පේකදා ආකින්නෝ විහරාමේ බික්ඛෝ හේ බික්ඛුනේ හේ උපාසකේ හේ උපාසිකා හේ ප්‍රඥා රාජ මහා මස්සේ හේ තිත්තියේ හේ තිත්තිය ශාවකේ හේ පවිවිත්තෝ සමනෝ ගෝතමෝ පවිවේකස්සච වන්නවාදීති ඉති චේ මං උදායේ ශාවකා සක්කරේ යොං ගරු කරේ යොං මානේ යොං පූජේ යොං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරෙය්‍යොම් යේතේ උදායේ මම ශාවකා ආරඤ්‍යකා පන්තසේනාසනා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි අජ්ජෝගහෙත්වා විහරಂತಿ අනුවද්දමා සං සංඝ මජ්ජේෝ සරන්ති පාතිමොක්ඛොද්දේශාය නමන්තේ ඉමිනා ධම්මේන සක්කරේයොං ගරුකරේයොං මානෙයොං පූජේයොං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරේයොන්ති ඉතිකෝ උදායේ නමමං ශාවකා ඉමේහි පංචේ ධම්මේහි සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරන්ති අත්තිකෝ උදායේ අඤ්ඤේච පංච ධම්මා යේහි මමං ශාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති ඛතමේ පංච ඉදෝදායේ මමං ශාවකා අදිශීලේ සම්භාවෙන්ති සීලවා සමනෝ ගෝතමෝ පරමේන සීලක්ඛන්දේන සමන්නාගතෝති යම් පුදායි මමං ශාවකා අදිශීලේ සම්භාවෙන්ති සීලවා සමනෝ ගෝතමෝ පරමේන සීලක්ඛන්දේන සමන්නාගතෝති අයං කෝ උදායි පඨමෝ ධම්මෝ යේන මමං ශාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති සක්ඛත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තේ පුනච පරං උදායේ මමං ශාවකා අභික්ඛන්තේ ඥාන දර්ශනේ සම්භාවෙන්ති ඥානං ඒවාහ සමනෝ ගෝතමෝ ඥානාමේති අස්සං ඒවාහ සමනෝ ගෝතමෝ පස්සාමේති අවිඤ්ඤාය සමනෝ ගෝතමෝ ධම්මං දේසේති නෝ අනවිඤ්ඤාය සනිදානං සමනෝ ගෝතමෝ ධම්මං දේසේති නෝ අනිදානං සප්පාටිහාරයන් සමනෝ ගෝතමෝ ධම්මං දේසේති නෝ අප්පාටිහාරයන්ති යම් පොදායේ මමං ශාවකා අබේක්ඛන්තේ ඥාන දස්සනේ සම්භාවෙන්ති ඥානං ඒවාහ සමනෝ ගෝතමෝ ජානාමේතේ පස්සං ඒවාහ සමනෝ ගෝතමෝ පස්සාමේති අභිඤ්ඤාය සමනෝ ගෝතමෝ ධම්මං දේසේති නෝ අනභිඤ්ඤාය සනිදානං සමනෝ ගෝතමෝ ධම්මං දේසේති නෝ අනිදානං සප්පාටිහාරයන් සමනෝ ගෝතමෝ ධම්මං දේසේති නෝ අප්පාටිහාරයන්ති අයං කෝ උදායේ ဒ ුතියෝ ධම්මෝ යේන මමං ශාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති සක්කत्वा ගරුකत्वा උපනිස්සාය විහෙරන්ති පුනච පරං උදායේ මමං ශාවකා අධිපඤ්ඤාය සම්භාවෙන්ති පඤ්ඤවා සමනෝ ගෝතමෝ පරමේන පඤ්ඤාක්ඛන්දේන සමන්නාගතෝ සංවත අනාගතං වා වාදපතං නදක්ඛතේ uppannං වා පරප්පවාදං නසහ ධම්මේන සුනිග්ගහේතං නිග්ගන්හිස්සතේතේ නේ සණ්ඨානං විජ්ජතේ තංකින් මඤ්ඤසේ උදායේ අපිනකෝ මේ ශාවකා එවං ඥානන්තා එවං පස්සන්තා අන්තරන්තා කතං ඕපාසෙයොන්තේ නොහේ සංවන්තේ නකෝපනහං උදායේ ශාවකේසෝ අනුශාසනෙන් පච්චාසෙන්සාමේ අඤ්ඤදත්තෝ මමං ඒව ශාවකා අනුශාසනෙන් පච්චාසෙන්සන්තේ යම් පුදායේ මමං ශාවකා අධිපඤ්ඤාය සම්භාවෙන්තේ පඤ්ඤවා සමනෝ ගෝතමෝ පරමේන පඤ්ඤාක්ඛන්දේන සමන්නාගතෝ සංවත අනාගතං වා වාදපතං නදක්ඛතේ uppannං වා පරප්පවාදං නසාදම්මේන සුනිග්ගහේතං නිග්ගන්හිස්සති තේ නේසංඨානං විජ්ජති අයං කෝ උදායේ තතියෝ ධම්මෝ යේන මමං ශාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති සක්ඛත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති පුනච පරං උදායේ මම ශාවකායේන දුක්ඛේන දුක්ඛෝ තින්නා දුක්ඛ පරේතාත් තේමං උපසංකමේत्वा දුක්ඛං අරිය සත්‍යං පුච්ඡන්ති තේසාහං දුක්ඛං අරිය සත්‍යං පුට්ඨෝ ව්‍යාකරෝමි තේසාහං චිත්තං ආරාදේමි පඤ්ඤස්ස වෙය්‍යාකරණේන තේමං දුක්ඛ සමුදයං පේයාලම් දුක්ඛ නිරෝධං පේයාලම් දුක්ඛ නිරෝධගාමිනේ පටිපදං අරිය සත්‍යං පුච්ඡන්ති තේසාහම් දුක්ඛ නිරෝධගාමිනේ පටිපදං අරිය සත්‍යං පුට්ඨෝ ව්‍යාකරෝමි තේසාහං චිත්තං ආරාදේමේ පඤ්ඤස්ස ව්‍යාකරණේන යම් පුදායේ මමංසාවකායේන දුක්ඛේන දුක්ඛෝ තින්නෝ දුක්ඛ පරේතෝ තේමං පසංඛමිත්වා දුක්ඛං අරිය සත්‍යං පුච්ඡන්ති තේසාහං දුක්ඛං අරිය සත්‍යං පුට්ඨෝ ව්‍යාකරෝමි තේසාහං චිත්තං ආරාදේමි පඤ්ඤස්ස ව්‍යාකරණේන තේමං දුක්ඛ සමුදයං තේයාලම් දුක්ඛ නිරෝධං පේයාලං දුක්ඛ නිරෝධගාමිනී පටිපදං අරිය සත්‍යං පුච්ඡන්ති තේසාහම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදං අරිය සත්‍යං පුට්ඨෝ ව්‍යාකරෝමි තේසාහං චිත්තං ආරාදේමි පඤ්ඤස්ස වෙය්‍යාකරණේන අයංකෝ උදායේ චතුත්ථෝ ධම්මෝ යේන මමං ශාවකා සක්කරොන්ති ගරු කරොන්ති මානෙන්ති පූජෙන්ති සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති පුනච පරම් උදායේ අක්ඛාතා මයා ශාවකානම් පටිපදා යතා පටිපන්නා මේ ශාවකා චත්තාරෝ සතිපට්ඨානේ භාවෙන්ති ඉදෝදායේ බෙක්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති ආථාසේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනා සෝපේයාලම් චිත්තේ පේයාලම් ධම්මේසෝ ධම්මානුපස්සේ විහෙරති ආථාසේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං తత్రచ పననే శ్రావకా బహో అభిజ్ఞావోసాన పారమిపత్తా విహరంతి పునచ పరం ఉదాయే అక్కాతామయా శ్రావకానం పటిపదా යතා පටිපන්නා මේ ශාවකා චත්තාරෝ සම්මප්පදානේ භාවෙන්ති ඉදෝදායේ බික්ඛෝ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියම් ආරවති චිත් සම්පග්ගන්හාති පදහති උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය චන්දං ජනේති වායමති විරියම් ආරවති චිත් සම්පග්ගන්හාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරබතේ චිත්තං පග්ගන්හාතේ පදහතේ උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බියෝ භාවාය වේකුල්ලාය භාවනාය පාරිපූර්යාය ඡන්දං ජනේති වායමති විරියං ආරබතේ චිත්තං පග්ගන්හාතේ පදහතේ తత్ర చ పనమే శ్రావకా బహో అభిజ్ఞావోసాన పారమిపత్తా విహరంతి పునచ పరం ఉదాయే అఖ్యాతా మయా శ్రావకానం పటిపదా యథా పటిపన్నా మే శ్రావకా చత్తారో ఇద్ధే పాదే భావంతి විදෝදායේ බෙක්ඛෝ ඡන්ද සමාදේ පදාන සංඛාර සමන්නාගතං ඉද්දේපාදම් භාවේති විරිය සමාදේ පේයාලම් චිත්ත සමාදේ පේයාලම් විමංශා සමාදේ පදාන සංඛාර සමන්නාගතං ඉද්දේපාදං භාවේති తత్ర చ పనమే శ్రావకా బహో అభిజ్ఞావోసాన పారమిపత్తా విహరంతి පුනච පරං උදායේ අක්ඛාතාමයා ශාවකානං පටිපදාං යථා පටිපන්නාමේ ශාවකා පඤ්ඤේන්ද්‍රයානේ භාවෙන්ති ඉදෝදායේ බික්ඛෝ සද්ධේන්ද්‍රයන් භාවේති උපසමගාමින් සම්බෝධගාමින් විරේන්ද්‍රයන් භාවේති පේයාලම් සතේන්ද්‍රයන් භාවේති පේයාලම් සමාදේන්ද්‍රයන් භාවේති පේයාලම් කඤ්ඤේන්ද්‍රයන් භාවේති උපසමගාමින් සම්බෝධගාමින් తత్రච පනමේ ශාවකා බහෝ අදෙන්ජා වෝසාන පාරමිප්පත්තා විහරන්තේ පුනච පරං උදායේ අක්ඛාසාමයා ශාවකානං පටිපදා යතහා පටිපන්නාමේ ශාවකා පංච බලානේ භාවෙන්ති ඉදෝදායේ බික්ඛෝ සද්ධා බලං භාවේති උපසමගාමින් සම්බෝධ ගාමින් විරිය බලං භාවේති පේයාලම් සති බලං භාවේති පේයාලම් සමාධේ බලං භාවේති පේයාලං පඤ්ඤා බලං භාවේති උපසමගාමින් සම්බෝධගාමින් తత్రච පනමේ ශාවකා බහෝ අවිඤ්ඤාවෝසාන පාරමිප්පත්තා විහරන්ති කුණච පරං උදායේ අක්කාතාමයා ශාවකානං පටිපදා යථා පටිපන්නාමේ ශාවකා සත්ත බොජ්ජංගේ භාවෙන්ති ඉදෝදායේ බික්ඛෝ සති සම්බොජ්ජංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වස්සග්ග පරිණාමෙන් ධම්මවිචය සම්බොජ්ජංගං භාවේති පේයාලම් විරිය සම්බොජ්ජංගං භාවේති පේයාලං ප්‍රීති සම්බොජ්ජංගං භාවේති පේයාලං පස්සද්ධේ සම්බොජ්ජංගං භාවේති පේයාලං සමාධේ සම්බොජ්ජංගං භාවේති පේයාලං උපේක්ඛා සම්බොජ්ජංගං භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වසග්ග පරිණාමින් తత్ర చ ఫనమే శ్రావకా బహో අවිඤ්ඤාවෝසాන පාරමිප්පත්තා විහරන්ති පුනච පරං උදායේ අක්ඛාතා මයා ශාවකානං පටිපදා යථා පටිපන්නා මේ ශාවකා අරියං අට්ඨංගිකං මග්ගං භාවෙන්ති ඉදෝදායේ බික්ඛෝ සම්මා දිට්ඨින් භාවේති සම්මා සංකප්පං භාවේති සම්මා වාචං භාවේති සම්මා කම්මන්තං භාවේති සම්මා ආජීවං භාවේති සම්මා වායාමං භාවේති සම්මා සතිං භාවේති සම්මා සමාධිං භාවේති తత్రచ ఫనమే శ్రావకా బహో అవిඤ්ඤావో సాన పారమిపత్తా విహరంతి පුනච පරං උදායේ අක්ඛාසා මයා ශාවකානං පටිපදා යථා පටිපන්නාමේ ශාවකා අට්ඨ විමුක්ඛේ භාවෙන්ති රූපේ රූපානේ පස්සති අයං පඨමෝ විමුක්ඛෝ අජ්ජස්සං අරෝප සංඤේ බහිද්ධා රූපානේ පස්සති අයං ဒ ුතියෝ විමුක්ඛෝ සුභන්තේව අදිමුත්තෝ හෝති අයං සතියෝ විමුක්ඛෝ සබ්බසෝරෝප සංඥානං සමතික්ඛම්ම පටිග සංඥානං අත්ථංගමා නානත්ත් සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති අයං චතුත්ථෝ විමුක්ඛෝ සබ්බසෝ ආකාසානං ඡායතනං සමතික්ඛම්ම අනන්තං විඥානන්ති විඥානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති අයම් පංචමෝ විමොක්ඛෝ සබ්බසෝ විඥානං ඡායතනං සමතික්ඛම්ම නත්ති කිංචේති ආකින් සංඥායතනං උපසම්පජ්ජ විහෙරති අයං චට්ඨෝ විමොක්ඛෝ සබ්බසෝ ආකින් සංඥායතනං සමතික්ඛම්ම නේව සංඥානා සංඥායතනං උපසම්පජ්ජ විහෙරති අයං සත්තමෝ විමොක්ඛෝ සම්බසෝ නේව සංඥානා සංඥායතනං සමතික්කම්ම සංඥා වේදිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති අයං අට්ඨමෝ විමොක්ඛෝ తత్రచ ఫనమే శ్రావకా బహో అవిజ్ఞావోసాన పారమిపత్తా విహరంతి පුනච පරං උදායේ අක්ඛතාමයා ශාවකානං පටිපදා යථා පටිපන්නාමේ ශාවකා අට්ඨ අවිභායතනානේ භාවෙන්ති අජ්ජත්තං රූප සංඤේ ඒකෝ බහිද්ධා රූපානි පස්සතේ පරිත්තානේ සුවන්න දුබ්බන්නානේ තානි අවිබොය්‍ය ජානාමේ පස්සාමේ තේ එවං සංඤේ හෝතේ ඉදං පඨමං අභිභායතනං අජ්ජත්සං රූප සංඤී ඒකෝ බහිද්ධා රූපානේ පස්සති අප්පමානානේ සුවන්න දුබ්බන්නානේ තානි අභිබොය්‍ය ජානාමි පස්සාමි තේ එවං සංඤී හෝති ඉදං ဒ ුතියං අභිභායතනං අජ්ජස්සං අරෝප සංඤේ ඒකෝ බහිද්ධාරෝපානේ පස්සතේ පරිත්තානේ සුවන්න දුබ්බන්නානේ තානි අබිබොය්‍ය ඥානාමි පස්සාමේති එවං සංඤේ හෝති ඉදං තතියං අබිභායතනං අජ්ජස්සං රූප සංඤේ ඒකෝ බහිද්ධාරෝපානේ පස්සතේ අප්පමානානි සුවන්න දුබ්බන්නානේ තානි අවිබුය්‍ය ජානාමේ පස්සාමේති එවං සංඤේ හෝති ඉදං චතුත්ථං අබිභායතනම් අඤ්ඤස්සං අරෝප සංඤේ ඒකෝ බහිද්ධා රෝපානේ පස්සති නීලානේ නීලවන්නානේ නීල නිදස්සනානේ නීල නිභාසානේ සේයථාපිනාම උම්මා පොප්පං නීලං නීලවන්නං නීල දස්සනං නීල නිභාසං සේයථාපි වාපනතං වත්තං බාරාණ සේයකං උබතෝ භාග විමට්ඨං නීලං නීලවන්නං නීල දස්සනං නීල නිභාසං ඒවමේවං අජ්ජත්සං අරෝපසඤ්ඤේ ඒකෝ බහිද්ධා රූපානේ පස්සතේ නීලානේ නීලවන්නානේ නීලදස්සනානේ නීල නිභාසානේ තානි අවිබොය්‍ය ජානාමේ පස්සාමේ තේ එවං සංඤේ හෝතේ ඉදම් පංචමං අභිභායතනම් අජ්ජත්සං අරෝප සංඤේ ඒකෝ බහිද්ධා රූපානේ පස්සතේ පේතානේ පේතවන්නානේ පේත නිදස්සනානේ පේත නිභාසානේ සේයතාපි නාම කානිකාර පොප්පම් පේතං පේතවන්නම් පේත නිදස්සනං පේත නිභාසං සේයථාපි වාපනතං වත්තං බාරාණ සේයකං උබතෝ භාග විමට්ඨං තේතං තේතවන්නං තේතනි දස්සනං තේත නිභාසං ඒවමේවං අජ්ජත්තං අරෝප සංඤී ඒකෝ බහිද්ධා රෝපානි පස්සති තේතානි පේතවන්නානේ පේත නිදස්සනානේ පේත නිභාසානේ තානේ අබිබොය්‍ය ජානාමි පස්සාමි තේ එවං සංඤේ හෝති ඉදං චට්ඨං අවිභායතනං අජ්ජත්තං අරෝප සංඤේ ඒකෝ බහිද්ධාරෝපානේ පස්සතේ ලෝහිතකානේ ලෝහිතක වන්නානේ ලෝහිතක නිදස්සනානේ ලෝහිතක නිභාසානේ සේයතාපිනාම බන්ධෝ ජීවක පොප්පං ලෝහිතකං ලෝහිතක වන්නං ලෝහිතක නිදස්සනං ලෝහිතක නිභාසං සේයතාපි වාපනතං වත්තං බාරාණ සේයකං උබතෝ භාග විමට්ඨං ලෝහිතකං ලෝහිතක වන්නං ලෝහිතක නිදස්සනං ලෝහිතක නිභාසං ඒවමේවං අජ්ජහත්තං අරෝප සංඤේ ඒකෝ බහිද්ධා රූපානි පස්සති ලෝහිතකානේ ලෝහිතක වන්නානේ ලෝහිතක නිදස්සනානේ ලෝහිතක නිභාසානේ තානි අභිබොය්‍ය ඥානාමේ පස්සාමේතේ එවං සංඤේ හෝතේ ඉදං සත්තමං අභිභායතනම් අජ්ජස්සං අරෝපසඤ්ඤේ ඒකෝ බහිද්ධා රෝපානේ පස්සති ඕදාතානේ ඕදාත වන්නානේ ඕදාත නිදස්සනානේ ඕදාත නිභාසානේ සේයථාපි නාම ඕසදී තාරකා ඕදාතා ඕදාත වන්නා ඕදාත නිදස්සනා ඕදාත නිභාසාන් සේයතාපි වාපන සංවත්තං බාරාණ සේයකං උබතෝ භාග විමට්ඨං ඕදාසං ඕදාස වන්නම් ඕදාස නිදස්සනං ඕදාත නිභාසං ඒවමේවං අජ්ජත්තං අරූප සංඤේ ඒකෝ බහිද්ධාරෝපානි පස්සති ඕදාසානි ඕදාත වන්නානි ඕදාත නිදස්සනානි ඕදාත නිභාසානි තානි අබිබොය්‍ය ජානාමි පස්සාමේතේ එවං සංඤේ හෝතේ ඉදං අට්ඨමං අවිභායතනං తత్రච පනමේ ශාවකා බහෝ අභිඤ්ඤා වෝසාන පාරමිප්පත්තා විහරන්තේ පුනච පරං උදායේ අක්ඛාතා මයා ශාවකානම් පටිපදා යථාපටිපන්නා මේ ශාවකා දස කසිනායතනානේ භාවෙන්ති පඨවේ කසිනමේ කෝ සංජානාති උද්දං අදෝතිරියං අද්වයං අප්‍රමාණං ආපෝ කසිනමේ කෝ සංජානාති පේයාලම් තේජෝ කසිනමේ කෝ සංජානාති පේයාලම් වායෝ කසිනමේ කෝල් සංජානාතේ පේයාලම් නීල කසිනමේ කෝල් සංජානාතේ පේයාලම් පීත කසිනමේ කෝල් සංජානාතේ පේයාලම් ලෝහිත කසිනමේ කෝල් සංජානාතේ පේයාලම් ඕදාත කසිනමේ කෝල් සංජානාතේ පේයාලම් ආකාශ කසිනමේකෝ සංජානාති පේයාලම් විඥාන කසිනමේකෝ සංජානාති උද්ධං අදෝතිරියං අද්වයං අප්‍රමාණං අත්‍රච පනමේ ශාවකා බහෝ අභිඤ්ඤා වෝසාන පාරමිප්පත්තා විහරන්ති පුනච පරං උදායේ අක්ඛාතා මයා ශාවකානං පටිපදා යතා පටිපන්නාමේ ශාවකා චත්තාරි ඥානානේ භවෙන්ති ඉදෝදායේ බෙක්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිතාරං විවේකජම් තේතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරතේ සෝ ඉමමේව කායං විවේකජේන තේති සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපෝරේති පරිප්පරති නාසකින්චේ සම්භාවතෝ කායස්ස විවේකජේන තේති සුඛේන අප්පුටං හෝති සේයතාප්‍යෝදායේ දක්කෝ නහාපකෝ වා නහාපකංසේ වාසේවා හංසතාලේ නහානිය චොන්නානේ ආකිරිත්වා උදකේන පරිප්පෝසකම් පරිප්පෝසකං සන්දේය ශාසනහානිය තින්දේ ස්නේහානුගතා ස්නේහ පරේතා සන්තර බාහිරා පුටා ස්නේහේන නච පග්ගරණේ ඒවමේව කෝ උදායේ භික්ඛෝ ඉමමේව කායං විවේකජේන තේති සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපෝරේති පරිප්පරති නාස්ස කිංචේ සම්භාවතෝ කායස්ස විවේකජේන තේති සුඛේන අප්පුටං හෝති පුනච පරං උදායේ බික්ඛෝ විතක්ක ਵਿਚාරාණං වෝපසමාප්පේයාලං ဒုတိယ ඥානං උපසම්පජ්ජ විහෙරති සෝයිමමේව කායං සමාධිජේන තේති සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපෝරේති පරිප්පරති නාසකින්චේ සම්භාවතෝ කායස්ස සමාධිජේන තේති සුඛේන අප්පුටං හෝති සේයථාපි උදායේ උදකරහදෝ උබ්බිදෝදකෝ තස්ස නේවස්ස පුරත්තිමාය දිසාය උදකස්සාය මුඛං නපච්චිමාය දිසාය උදකස්සාය මුඛං න උත්තරාය දිසාය උදකස්සාය මුඛං න දක්ඛිනාය දිසාය උදකස්සාය මුඛං දේවෝච කාලේන කාලං සම්මාදාරං අනුප්පවෙච්චේය අතකෝ සම්හාච උදකරහදා සේතා වාරිධාරා උබ්බිජ්ජිත්වා සමේව උදකරහදං සේතේන වාරිනා අபிසන්දේය පරිසන්දේය පරිකෝරේය පරිපරේය නාස්ස කිංචේ සබ්භාවතෝ උදකරහ දස්ස සීතේන වාරිනා අප්පුඨං අස්ස ඒමමේව කෝ උදායේ බෙක්ඛෝ ඉමමේව කායං සමාදිජේන තේති සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපෝරේති පරිපරති නාසකින්චේ සම්භාවතෝ කායස්ස සමාදිජේන තේති සුඛේන අප්පුඨං හෝති පුනච පරං උදායේ බික්ඛෝ පේතියාච විරාගා පේයාලං තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති සෝ හිමමේව කායං නිප්පේතිකේන සුකේන අபிසන්දේති පරිසන්දේති පරිපෝරේති පරිපරති නාසකින්චේ සම්භාවතෝ කායස්ස නිප්පේතිකේන සුකේන අප්පුටං හෝති සේයථාපි උදායේ උප්පලිනියං වා පදුමනියං වා පුණ්ඩරේකිනියං වා අප්පේ කච්ඡානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරේකානි වා උදකේ ජාසානේ උදකේ සංවද්ධානේ උදකානුග්ගථානේ අන්තෝනි මුග්ග පෝසිනේ තානියාව චග්ගා යාවච මූලාශේතේන වාරිනා අபிසන්නානේ පරිසන්නානේ පරිපෝරානේ පරිපුඨානේ නනේ සංකින්චේ සම්භාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතේන වාරිනා අප්පුටං අස්ස ඒවමේව කෝ උදායේ බික්ඛෝ ඉමමේව කායං නිප්පේතිකේන සුකේන අபிසන්දේති පරිසන්දේති පරිපෝරේති පරිපරති නාසකින්චේ සම්භාවතෝ කායස්ස නිප්පේතිකේන සුකේන අප්පුටං හෝති පුනච පරං උදායේ බික්ඛෝ සුකස්සජ පහනා දුක්ඛස්සජ පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ංගමා අදොක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති සෝයිමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන පරිත්වා නිසින්නෝ හෝති නාසකින් චේ සම්භාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්පුටං හෝති සේයතාපි උදායේ පුරිසෝ ඕදාතේන වත්තේන සසේ සම්පාරුපිත්වා නිසින්නෝ අස්ස නාසකින් චේ සම්භාවතෝ කායස්ස ඕදාතේන වත්තේන අප්පුටං අස්ස ඒවමේව කෝ උදායේ දෙක්ඛෝ ඉමමේව කායං පරිසොන්දේන චේතසා පරියෝදාතේන පරිත්වා නිසින්නෝ හෝති නාශකින්චේ සම්භාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්පුටං හෝති తత్రච පනමේ ශාවකා බහෝ අවිඤ්ඤාවෝසాన පාරමිප්පත්තා විහරන්තේ බුගනච පරං උදායේ අක්කාසා මයා ශාවකානම් පටිපදා යථා පටිපන්නා මේ ශාවකා එවං පජානන්ති අයං කෝමේ කායෝ රූපේ ඡාතුම් මහා භෝතිකෝ මාසා සෙත්තික සම්භවෝ ඕදන කුම්මාසෝ පචයෝ අනිච්චුච්ඡාදන පරිමද්දන වේදන විද්ධාංසන ධම්මෝ ඉදං ච පනමේ විඥානං එත්ත සිතං එත්ත පටිබද්ධං සේයථාපි උදායේ මනේ වේලුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ අච්ඡෝ විප්පසන්නෝ සබ්බාකාර සම්පන්නෝ චත්‍රස්ස සොත්තං ආවුතං නීලං වාපේතං වා ලෝහිතං වා ඕදාතං වා පණ්ඩෝ සොත්තං වා තමේනම් චක්කුමා පුරිසෝ හත්තේ කරිත්වා පච්ච වෙක්ඛේය අයං කෝ මනේ වේලුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ අච්ඡෝ විප්පසන්නෝ සබ්බාකාර සම්පන්නෝ අල්දං සොත්තං ආවුතං නීලං වා පේතං වා ලෝහිතං වා ඕදාතං වා පණ්ඩෝ සොත්තං වාති ඒවමේව කෝ උදායේ අක්ඛාතා මයා ශාවකානම් පටිපදා යථා පටිපන්නා මේ ශාවකා එවං ඥානන්ති අයං කෝ මේ කායෝ රෝපේ චාතුම් මහා භෝතිකෝ මාතා පෙත්තික සම්භවෝ ඕදන කුම්මා සෝපචයෝ අනිච්චුච්ඡාදන පරිමද්දන දේදන විද්ධාංශන ධම්මෝ ඉදංච පනමේ විඥානං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති චත්‍රච පනමේ ශාවකා බහෝ අභිඤ්ඤා වෝසාන පාරමිප්පත්තා විහරಂತಿ පුනච පරං උදායේ අක්කාතා මයා ශාවකානම් පටිපදා යථා පටිපන්නාමේ ශාවකා ඉමම් හා කායා අඤ්ඤං කායං අබිනිම්මිනන්තේ රූපින් මනෝමයං සබ්බංග පච්ඡංගෙන් අහේනේන්ද්‍රයම් සේයතාසි උදායේ පුරිසෝ මුඤ්ජම් හා ඊසිකම් පබ්බාහෙය තස්ස ඒවමස්ස අයම් මුඤ්ජෝ අයං ඊසිකා අඤ්ඤෝ මුඤ්ජෝ අඤ්ඤා ඊසිකා මුඤ්ජම් හාත්වේව ඊසිකා පබ්බාල්හාති සේයතාපි වා පනුදායේ පුරිසෝ අසින් කෝසියා පබ්බා හේය තස්ස ඒවමස්ස අයං අසේ අයං කෝසේ අඤ්ඤෝ අසේ අඤ්ඤා කෝසේ කෝසියාත්වේව අසේ පබ්බාල් හෝති සේයතාපි වා පනුදායේ පුරිසෝ අහින් කරණ්ඩා උද්ධරේය තස්ස ඒවමස්ස අයං අහේ අයං කරණ්ඩෝ අඤ්ඤෝ අහේ අඤ්ඤෝ කරණ්ඩෝ කරණ්ඩාත්වේව අහේ උබ්බතෝති ඒවමේව කෝ උදායේ අක්ඛාතාමයා ශාවකානම් පටිපදාම් යතා පටිපන්නාමේ ශාවකා ඉමම් හා කායං අඤ්ඤං කායං අබිනිම්මිනන්ති රූපෙන් මනෝමයං සම්බංග පච්ඡංගෙන් අහේනේන්ද්‍රයන් అత్ర చ ఫనమే శావకా బహో అభిజ్ఞావోసాన పారమిపత్తా విహరంతి ක්‍රමච පරං උදායේ අක්කාසාමයා ශාවකානම් පටිපදා යතා පටිපන්නාමේ ශාවකා අනේක විහිතං ඉද්දේ විදං පච්චනොබොන්ති ඒකෝපි හොත්වා බෞද්ධා හොන්ති බෞද්ධාපි හොත්වා ඒකෝ හොන්ති ආවේ භාවං තිරෝ භවං තිරෝ කුඩ්ඩං තිරෝ පාඛාරං තිරෝ පබ්බතං අසජ්ජමානා ගච්ඡන්ති සේයථාපි ආකාශේ පඨවියා උම්මුඤ්ජ නිබුඤ්ජං කරොන්ති සේයථාපි උදකේ උදකේපි අබෙජ්ජමානේ ගච්ඡන්ති සේයථාපි පඨවියං ආකාශේපේ පල්ලංකේන කමන්තේ සේයථාපි පක්ඛේ සකුණෝ ඉමේපේ චන්දිම සූර්යේ එවං මහෙද්දකේ එවං මහානුභාවේ පානිනා පරිමසන්තේ පරිමජ්ජන්තේ යාව බ්‍රහ්ම ලෝකාපේ කායේන වසං වත්තෙන්තේ සේයථාපි උදායේ දක්ඛෝ කුම්භකාරෝ වා කුම්භකාරන්තේ වාසේවාන් සුපරිකම්ම කතාය මත්තිකාය යඤ්ඤ දේව භාජන විකතින් ආකාංකේය තන්ත දේව කරේය අබිනිපාදේය සේයතාපි වා පනුදායේ දක්ඛෝ දන්තකාරෝ වා දන්තකාරන්තේ වාසී වා සුපරිකම්ම කතස්මෙන් දන්තස්මෙන් යඤ්ඤ දේව දන්ත විකතින් ආකාංකේය තන්තදේව කරෙය්‍ය අබිනිප්පාදෙය්‍ය සේයතාවිවා පනුදායේ දක්කෝ සුවන්නකාරෝ වා සුවන්නකාරන්තේ වාසේවා සුපරේ කම්මකතස්මින් සුවන්නස්මින් යඤ්ඤදේව සුවන්න විකතින් ආකාංකේය තන්තදේව කරෙය්‍ය අබිනිප්පාදෙය්‍ය ඒවමේව කෝ උදායේ අක්ඛාසාමයා ශාවකානම් පටිපදා යථා පටිපන්නාමේ ශාවකාන් අනේක විහෙතම් නිද්දිවිදම් පච්චනොබන්ති ඒකෝපි හොත්වා බහුදා හොන්ති බහුදාපි හොත්වා ඒකෝ හොන්ති ආවේ භාවං තිරෝ භාවං තිරෝ කුඩ්ඩං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජමානා ගච්ඡන්ති සේයතාපි ආකාශේ පඨවියාපේ උම්මුඤ්ජ නිමුඤ්ජං කරන්ති සේයතාපි උදකේ උදකේති අබෙජ්ජමානේ ගච්ඡන්ති සේයතාපි පඨවියං ආකාශේති පල්ලංකේන කමන්ති සේයතාපි පක්ඛේ සකුණෝ ඉමේසේ ඡන්දෙමසොරියේ එවං මහෙද්දකේ එවං මහානුභාවේ පානිනා පරිමසන්තේ පරිමජ්ජන්තේ යාව බ්‍රහ්ම ලෝකාසේ කායේන වසං වත්ථෙන්තේ తత్రච පනමේ ශාවකා බහෝ අභිඤ්ඤා වෝසාන පාරමේ පත්තා විහරන්තේ පුනච පරම් නොදායේ අක්ඛාසාමයා ශාවකානම් පටිපදා යතා පටිපන්නා මේ ශාවකා දිබ්බාය සෝත ධාතුය විසුද්ධාය අතික්ඛන්ත මානුසිකාය උභෝ සද්දේ සනන්තේ දිබ්බේච මානුසේච යේ දෝරේ සම්තිකේච සේයථාපියුදායේ බලවා සංකදමකෝ අප්පකසිරේනේව චතුද්දිසා විඤ්ඤාපේය ඒවමේව කෝ උදායේ අක්කාසාමයා ශාවකානම් පටිපදා යථා පටිපන්නාමේ ශාවකා දිබ්බාය සෝත ධාතුයා විසුද්ධාය අතික්ඛන්ත මානුසිකාය උභෝ සද්දේ සුනන්ති දිබ්බේච මානුසේච යේ දෝරේ සම්තිකේච තත්‍රච පනමේශාවකා බහෝ අභිඤ්ඤාවෝසාන පාරමිප්පත්තා විහරන්ති කනච පරං උදායේ අක්ඛාතා මයා ශාවකානම් පටිපදා යථා පටිපන්නා මේ ශාවකා පරසත්තානං පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ඡ පජානන්ති සරාගං වා චිත්තං සරාගං චිත්තන්තේ පජානන්ති වේතරාගං වා චිත්තං වේතරාගං චිත්තන්තේ පජානන්ති සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්තේ පජානන්තේ වේතදෝසං වා චිත්තං වේතදෝසං චිත්තං තේ පජානන්ති සමෝහං වා චිත්තං සමෝහං චිත්තං තේ පජානන්ති වේත මොහං වා චිත්තං වේත මොහං තේ චිත්තං තේ පජානන්ති සංකෙත්තං වා චිත්තං සංකෙත්තං චිත්තං තේ පජානන්ති වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තං තේ පජානන්තේ මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තං තේ පජානන්තේ අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තං තේ පජානන්තේ සවුත්තරං වා චිත්තං සවුත්තරං චිත්තං තේ පජානන්තේ අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තං තේ පජානන්ති සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තං තේ පජානන්ති අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං තේ පජානන්ති විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තං තේ පජානන්ති අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං තේ පජානන්ති චේයතාපි උදායේ එත්තේවා පුරිසෝ වාදහරෝ යුවා මණ්ඩනක ජාතිකෝ ආදාසේවා පරිසුද්ධේ පරියෝදාසේ අච්චේවා උදපත්තේ සකං මුඛ නිමිත්තං පච්චවෙක්ඛමානෝ සකනිකං වා සකනිකං තේ ඥානෙය්‍ය අකනිකං වා අකනිකං තේ ඥානෙය්‍ය ඒවමේව කෝ උදායේ අක්ඛාකාමයා ශාවකානම් පටිපදා යථා පටිපන්නාමේ ශාවකා පරසත්තානං පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ඡ පජානන්ති සරාගං වා චිත්තං සරාගං චිත්තං තේ පජානන්ති වේතරාගං වා චිත්තං වේතරාගං චිත්තං තේ පජානන්ති සදෝසං වා චිත්තං සදෝසං චිත්තං තේ පජානන්ති වේත දෝසං වා චිත්තං තේයාලම් සමෝහං වා චිත්තං තේයාලම් වේතමෝහං වා චිත්තං තේයාලම් සංකේත්තං වා චිත්තං තේයාලම් වික්ඛිත්තං වා චිත්තං තේයාලම් මහග්ගතං වා චිත්තං තේයාලම් අමහග්ගතං වා චිත්තං තේයාලම් සෞත්තරං වා චිත්තං තේයාලම් අනුත්තරං වා චිත්තං තේයාලම් සමාහිතං වා චිත්තං තේයාලම් අසමාහිතං වා චිත්තං තේයාලම් විමුත්තං වා චිත්තං තේයාලම් අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං තේ පජානන්තේ తత్ర చ ఫనమే శ్రావకా బహో అభిజ్ఞావోసాన పారమిప్పత్తా విహరంతి పునచ పరం ఉదాయే అక్కహతామయా శ్రావకానం పటిపదా යථා පටිපන්නා මේ ශාවකා අනේක විಹಿತං පුබ්බේ නිවාසං අනුස්සරන්ති සේයතේදම් ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පංචපි ජාතියෝ දසපි ජාතියෝ වේසපෙන්පි ජාතියෝ තින්සම්පි ජාතියෝ චත්තාරේ සම්පි ජාතියෝ පඤ්ඤා සම්පි ජාතියෝ ජාති සතම්පි ජාති සහස්සම්පි ජාතේ සත සහස්සම්පි අනේකේපේ සංවට්ඨ කප්පේ අනේකේ පිරිවට්ඨ කප්පේ අනේකේපි සංවට්ඨ විවට්ඨ කප්පේ අමුත්‍රාසින් ඒවන් නාමෝ ඒවන් ගොත්තෝ ඒවන් වන්නෝ ඒවමාහාරෝ ඒවන් සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායුපරියන්තෝ සෝතතෝ චුතෝ අමුත්‍ර උදපාදෙන් සත්‍රාපාසින් ඒවන් නාමෝ ඒවන් ගොත්තෝ ඒවන් වන්නෝ ඒවමාහාරෝ ඒවන් සුඛ දුක්ඛ පරිසංවේදී ඒවමායුපරියන්තෝ සෝතතෝ චුතෝ ඉදෝපපන්නෝති ඉති සාකාරං සෞද්දේශං අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරන්ති සේයදාපි උදායේ පුරිසෝ සකම්හා ගාමා අඤ්ඤං ගාමං ගච්ඡේය තම්හාපි ගාමා අඤ්ඤං ගාමං ගච්ඡේය සෝ තම්හා ගාමා සකඤ්ඤේව ගාමං පච්ඡා ගච්ඡේය තස්ස ඒව මස්ස අහං කෝ සකම්මා ගාමා අමුං ගාමං අගච්ඡින් తత్ర ఏవం అట్టాసిం ఏవం నిషేదే එවං අභාසින් එවං තුන්හි අහෝසින් තම්හාපි ගාම අමුං ගාමං අගච්ඡින් තත්‍රාපි එවං අට්ඨාසින් එවං නිසේදින් එවං අභාසින් එවං තුන්හි අහෝසින් සෝන්හි තම්හාගාම සකඤ්ඤේව ගාමං පච්ඡාගතෝති එවමෙව කෝ උදායි අක්ඛාසා මයා ශාවකානම් පටිපදා යථා පටිපන්නාමේ ශාවකා අනේක විහෙතම් පුබ්බේ නිවාසං අනුස්සරන්ති සේයති දම් ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ පේයාලම් ඉති සාකාරං සෞද්දේශං අනේක විහෙතම් පුබ්බේ නිවාසං අනුස්සරන්ති තතරච්ච පනමේ ශාවකා බහෝ අභිඤ්ඤා වෝසාන පාරමිප්පත්තා විහරන්තේ පුනච පරම් උදායේ අක්ඛාතාමයා ශාවකානම් පටිපදා යතා පටිපන්නාමේ ශාවකා දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්‍යේ පස්සන්තේ චවමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝ පගේ සත්‍යේ පජානන්ති ඉමේ වතබොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචේ දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියාණං උපවාදකා මිච්ඡා දිට්ඨිකා මිච්ඡා දිට්ඨේ කම්ම සමාදානා තේ කායස්ස බේදා පරම් මරණා අපායම් දුග්ගතින් විනිපාතං නිරයන් උපපන්නා ඉමේවා පනබොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචී සුචරිතේන සමන්නාගතා මනෝසුචරිතේන සමන්නාගතා අරියාණං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨේ කම්ම සමාදානං තේ කායස්ස මේදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං උපපන්නාති ඉති නිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්‍යේ පස්සන්තේ චවමානේ uppajjamaane හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මෝපගේ සත්‍යේ පජානන්තේ තේයතා පස්සොදායේ ද්වේ අගාරා සද්වාරා තත්ත චක්කුමා පුරිසෝ මජ්ජේ තිතෝ පස්සෙය මනුස්සේගේ හං පවිසෙන්තේපේ නික්ඛමන්තේපේ අනුසංචරන්තේපි අනුවිචරන්තේපි ඒවමේව කෝ උදායේ අක්ඛාතාමයා ශාවකානම් පටිපදා යථා පටිපන්නාමේ ශාවකා දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්තේ පස්සන්තේ චවමානේ uppajjamaane හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්‍යේ පජානන්තේ తත්‍ර ච පනමේ ශාවකා බහෝ අභිඤ්ඤා වෝසාන පාරමිප්පත්තා විහරಂತಿ පුනච පරං උදාහේ අක්ඛාතා මයා ශාවකානම් පටිපදා යතා පටිපන්නාමේ ශාවකා ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දෙක්ඛේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහරಂತಿ සේයතාපි උදායි පබ්බත සංකේපේ උදකරහදෝ අච්ඡෝ විප්පසන්නෝ අනාවිලෝ තත්ථ චක්කුමා පුරිසෝ තීරේඨිතෝ පස්සෙය්‍ය සිත්තේ සම්බොකම්පේ සක්කර කඩලම්පේ මච්ච ගොම්බම්පේ චරන්තම්පේ තිට්ඨන්තම්පේ තස්ස ඒව මස්ස අයංකෝ උදකරහදෝ අච්චෝ විප්පසන්නෝ අනාවිලෝ තත්‍රිමේ සිප්පේ සම්බොකාපේ සක්කර කටලාපේ මච්ච ගොම්බාපේ චරන්තේපේ තිට්ඨන්තේපේ තේ ඒවමේව කෝ උදායි අක්ඛාතා මයා ශාවකානම් පටිපදාම් යතා පටිපන්නා මේ ශාවකා ආශවානං කයා අනාශවං චේතෝ විමුක්තිම් පඤ්ඤා විමුක්තිම් දිත්තේව ධම්මේ සයං අවිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහරಂತಿ තත්‍රච පනමේ ශාවකා බහෝ අවිඤ්ඤා වෝසාන පාරමිප්පත්තා විහරಂತಿ අයං කෝ උදාහි පංචමෝ ධම්මෝ යේන මමං ශාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති සක්කत्वा ගරුකत्वा උපනිස්සාය විහරන්ති ඉමේ කෝ උදායේ පංච ධම්මා යේහි මමං ශාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති සක්කत्वा ගරුකत्वा උපනිස්සාය විහරන්ති ඉදමෝච භගවා අත්තමනෝ සකුරුදායේ පරිම්බාජකෝ භගවතෝ භාසිතං අබිනන්දේති මහා සකුරුදායේ සොත්තං සත්තමං